ධර්මය කියලා පෙන්වන්නේ ධර්මය කියලා දේශනා කරන්නේ මේ ජීවිතයේහි යථා ස්වභාවය. එමත් නැතිනම් පුද්ගලානුබද්ධව මේ ලෝකය ගොඩනැගෙන තැන विद्यमान වන සත්‍ය වශයෙන්ම පවතින යථාර්ථ වූ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට විවරණය කරනු ලබන්නේ. පිනතුනි අපිට මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට දුක සහ සැප ආදී ලෙස පවතින තැන් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපි කැමති දේවල්, අපි අකමැති දේවල්, කැමතිත් නොවන, අකමැතිත් නොවන දේවල් මේ ආදී ලෙස අපිට සියලු ආකාරයේහි ලෝකයේහි පැවැත්මක් අද දවස වෙනකොට හමු වෙනවා. එතකොට මේ ආකාරයට කැමැත්ත අකමැත්ත එහෙම නැතිනම් තණ්හා කරන්නට පුළුවන් ඇලෙන්නට පුළුවන් ගැටෙන්නට පුළුවන් උපේක්ෂා වශයෙන් පවතින්නට පුළුවන් මේ හැම තැනකදීම අවිද්‍යාව කියන ධර්මයේ මුල් කරගෙන ගොඩනැගුණු ලෝකයක් තුලයි වාසය කරන්නේ. එනිසා අවිද්‍යාවෙන් මේ ලෝකය වැසී තිබෙනවා වගේම අවිද්‍යාව නිසාම ලෝකයට යථාර්ථයේ ප්‍රකාශයට පත්වන්නේ නැති බව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසාම අවිද්‍යාව ප්‍රහාණයට අවශ්‍ය වන මේ යථාර්ථ ප්‍රතිවේදය කරන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේලා විවිධ ආකාරයන්ගෙන් විවිධ න්‍යායන්ගෙන් අපිට දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය වශයෙන්, ඒ වගේම පටිච්ච සමුප්පාද වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, මේ ආදී නානාවිද පర్యాయන් තුල අපිට මේ ලෝකේහි යථාර්ථය පිළිබඳව බුදුරජාණන් වහන්සේලා විවරණය කරනවා. පర్యాయන් සමූහයක් තුල මේ යථාර්ථය විවරණය කළත් විග්‍රහ කළත් වෙනතනි කොහෙන් කතා කළත් කතා කරන්නේ අපේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත පිළිබඳවනේ. නැතිනම් පුද්ගලානුබද්ධව ගොඩනගෙන ලෝකයේ පිළිබඳව. ලෝකය හටගන්න ආකාරයන් පිළිබඳව බලනකොට අපිට පිනතුනේ මේ යථාර්ථය අවබෝධ කරගන්නට ඕනේ කියන එකේ අදහස බාහිර තියෙන ධර්මයන් පිළිබඳව විමසා බලමින් බාහිර තියෙන ධර්මයන් විශ්ලේෂණය කරන්නට ඕනේ ඒ දේවල් පිළිබඳව දැකලා ඒවා ඇති වෙමින් නැති වෙමින් යනවා කියන එක පිළිබඳව මෙනෙහි කරලා මිදීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. පුද්ගලානුබද්ධව ලෝකයේ ගොඩනගෙන විදිහ පිළිබඳව. වෙනතුනි ප්‍රපංච සහගත ස්වභාවයක් තුළ තමයි මේ පුද්ගලයා අපිට හම්බ වෙන්නේ. එහෙම නැතිනම් පුද්ගල භවය anu ප්‍රපංචයක්. ප්‍රපංචය anu තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මේ ධර්මයන්ගේ පැවැත්ම. තණ්හාවෙන්, ඒ වගේම දිත්තේන්, ඒ වගේම මානෙන් මෙය ඇසුරු කරනවා නම් ඒ තෘෂ්ණා, දෘෂ්ටි, මානයන්ගෙන් ඇසුරු කිරීම තමයි ප්‍රපංච කියලා කියන්නේ. අපිට මම කියන මේ පුද්ගලයා එහෙම නැතිනම් ලෝකය කියන දේ සහ ලෝකයේ ජීවත් වන මම යනු මේ ප්‍රපංචයේහි ප්‍රතිඵලයක්. අපිට දකින දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව නැතිවන යථාර්ථයක් विद्यमान වන තැනක අපිට ලෝකය ඇත්ත වෙනවා. බාහිර ලෝකය පවත්නා දෙයක් විදිහට අපිට හැඟෙනවා. ඒ බාහිර ලෝකය පවත්නා දෙයක් හැටියට තේරුම් යනකොට ඒ ලෝකයේහි පවතින දේ විඳින්නා මේ පැත්තෙන් विद्यमान වෙනවා. ඒකට මම සහ ලෝකය කියන මෙන්න මේ දේ තුල Tamanට ප්‍රපංචය උපදිනවා නැතිනම් ප්‍රපංච සහගත මනස තුලම තමයි මේ දෙකම विद्यमान වන්නේ. ඒ කියන්නේ අපිට තණ්හා කරන්න දේවල් තියෙනවා. ඒ වගේම වෙමි කියන හැඟීම තියෙනවා. ඒ දේවල් වල පවතින අත්වාද සහ සාස්වත ඡේද වශයෙන් ලෝකයේ පිළිබඳව පවතින දෘෂ්ටිගතිකත්වයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රපංච පුද්ගල බවක් ඇසුරු කරන ලෝකෙට බුදුරජාණන් වහන්සේලා නිෂ්ප්‍රපංචයක් ඇති කරගන්නේ කොහොමද ප්‍රපංච දුරු කරගන්නේ කොහොමද කියලා පෙන්වා දුන්නා. අන්න ඒ පෙන්වා දුන්න ක්‍රමවේද තමයි අර නානාවිද න්‍යායන්ගෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ස්කන්ධයන්ගේ යථාර්ථය අවබෝධ කරගන්න ආයතනවල ධාතුවල යථා ස්වභාවය අවබෝධ කරගන්න මේ ආකාරයෙන් මේ හැම එකකම ඇත්ත తත්වය පිළිබඳව අවබෝධ කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ප්‍රපංචය දුරු කරගන්නට අවශ්‍ය වන විදිහට. පින්නතුනේ මේ නොඑක් ආකාරයන්ගෙන් නොඑක් පරයයන්ගෙන් අපි මේ සාකච්ඡාවන් සිද්ධ කළත් ඒ සෑම තැනකදීම කතා කරන්නේ හේතුඵල ධර්මයක් පිළිබඳව. චතුරාර්ය සත්‍ය කිව්වත් එතන දුක්ඛාර්ය සත්‍ය සහ දුක්ඛ සමුදයාර්ය සත්‍ය. එමත් නැත්නම් දුක දුකට හේතුව. ඒ වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳව කතා කළත් හේතුඵල පිළිබඳව තමයි එතනදි කතා කරන්නේ. ඒ වගේම ස්කන්ධ වශයෙන් අවබෝධ කරගත යුතුයි කියලා කියන කොටත් පංච පාදානස්කන්ධයේ යනු නැතිනම් ස්කන්ධයන් යනු දුක්ඛාර සත්‍යෙහිලා සංග්‍රහවන දෙයක් තුන් භූමිය යනෝගේ ධර්ම. ඒ උපදවන්නට හේතුව බවට පත්වන්නේ චන්දරාගය නොහොත් තණ්හාව. ඉතින් එතනදි කතා කරන්නේ මේ දුක්ඛාරය සත්‍ය සහ සමුදයාරය සත්‍ය කියන මේ හේතු සහ ඵල ධර්මයන්මයි. ආයතන පිළිබඳව කතා කළත් පිනතුනේ ආයතන යන දුක්ඛාරය සත්‍යයට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ඒකට ඒ ආයතන හයම උපදවන්නට හේතුව බවට පත් වෙන්නේ තණ්හාව කියන ප්‍රත්‍ය අවිද්‍යා කර්ම තණ්හා කියලා අපි දන්නවා. ඒකට අන්න ඒ හේතු පිළිබඳව අපි බලනකොට එතනත් හේතු සහ ඵල ධර්මයේ පිළිබඳවයි අපිට දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අටලොස් ධාතුව පිළිබඳව ගත්තත් ඒ බඳු ආකාරයෙන්ම තමයි. කෙසේ වෙතත් පින්නතුනේ අපිට මෙන්න මේ ආකාරයන්ගෙන් මේ ධර්මයන්ගේ පැවැත්ම සහ विद्यमान වන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න ආකාරයන් ගැන අපි කතා කරනකොට අපිට දකින්න පුළුවන් සරලම දේ තමයි මේ හේතුඵල ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ යථාර්ථය යනුවෙන් අපිට පෙන්වා දෙන්නේ මේ හේතු සහ හේතු නිසා උපදනා වූ මේ ඵලයන් පිළිබඳව කතාවක් කියලා. ඉතින් යම් හේතු ටිකක් නිසා හේතු ටිකක වැයවීම නිසා යම්කිසි ඵලයක උත්පාදේ සිද්ධ වෙනවා නම් ඵලයක හට ගැනීම සිද්ධ වෙනවා නම් හේතු නිරෝධය තුළ ඒ ඵල නිරෝධයකට පත්වීමයි ස්වභාවය. අන්න ඒ தત્ත්වය පිළිබඳව අවබෝධයක් නැති ලෝකෙට තමයි පින්නතුනේ මේ ධර්මයන්ගේ පැවැත්ම ලෝකෙ තුල ඇසුරු වෙන්නේ. ඒ කියන්නේ අර ප්‍රපංචය කියන දේ තුළ වාසය කරන්නට සිද්ධ වෙන්නේ ප්‍රපංචය කියන දේ ඇති වෙන්නේ අන්න ඒ බඳු පැවැත්මක් තුළ. ඉතින් අන්න ඒ හේතුව නිසා පින්නතුනේ අපි ඒ ප්‍රපංච සහගත මනසින් මිදෙන්නට අවශ්‍ය නම් ඒ ප්‍රපංච සහගත මනසින් මිදීමට අවශ්‍ය වෙන දර්ශනයක් අපිට භාවිත කරන්නට සිද්ධ වෙනවා. ඒ ප්‍රපංචයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය වන දර්ශනය පිළිබඳව අපි මනස භාවිත කිරීම පිළිබඳව අපි අවධානයක් යොමු කරනකොට අපිට ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ කියන නගර සූත්‍රය. මේ නගර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය ආශ්‍රයෙන් බොහොම වටිනා ධර්ම කාරණා රාශියක් වික්ෂණහසලාට දේශනා කරනවා. පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට කලින් පුබ්බේව මේ භික්කවේ සම්බෝධහ සම්බෝධියට මහන්නේ මගේ සම්බෝධියට කලින් අනවි සම්බුද්ධ බෝධිසත්ත්වස්සේව අනවි සම්බුද්ධ වූ බෝධිසත්වයන් වහන්සේට සිහියෙන් මෙහෙම අදහසක් ඇති වුණා කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ මේ ලෝකය මේ ඒකාන්තයෙන්ම මේ දුකට පැමිණුණු ලෝකයක් එතකොට ජායතිච ජීයතිච මේයතිච චවතිච උපජ්ජතිය මේ ලෝකය උපදිනවා හට ගන්නවා ඒ වගේම ජීවත් වෙනවා ඒ වගේම මරණයට පත් වෙනවා චුත වෙනවා නැවත ප්‍රතිසන්දිය ලබනවා මේ විදිහට චක්‍රීයව යන දෙයක් නැවත ආපහු හට ගන්නවා නැවත ආපහු ජීවත් වෙලා නැවත ආපහු ඒ විදිහටම මරණයට පත් වෙලා නැවත චුත වෙලා ප්‍රතිසන්දිය ලබනවා ඉතින් මෙන්න මේ විදිහට මේ චක්‍රීයව මේ ලෝකයේහි පැවැත්ම සිද්ධ වෙනවා. යම් කිසි විදිහකින් මේ දුකේ නිස්සරණයක් පිළිබඳව යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න නැත්නම් දුක නැති කරන්නේ කොහොමද කියන මේ ප්‍රතිපදාව පිළිබඳව දන්නත්නම් ජරා මරණය කියන එක හටගත්තේ කොහොමද කියන එක දන්නේ නැත්නම් මේ ජරා මරණ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව දන්නේ නැති කෙනා කොහොමද කවද්ද මේ දුක නැති කරන්නේ. ඒ දුක නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට එහෙම කල්පනා කරන බෝධිසත්වයන් වහන්සේ දා කල්පනා කරනවා මේ මොකක් තියෙනකොටද ඇත්තට මේ ජරා මරණයන්ගේ පැවැත්ම තියෙන්නේ. කුමක් තිබුණොත්ද මේ ජරා මරණ කියන දුක පේන්නේ? කුමන ධර්මයක් ඇති කල්හිද ජරා මරණ කියන දුක ඇති බවට පත් වෙලා තියෙන්නේ කියලා උන්වහන්සේ මෙනෙහි කරලා බලනවා. එතකොට එහෙම යෝනිසෝ මනසිකාරයේ පවත්වනකොට අහුපඤ්ඤාය අபிසමයෝ ජාතියාකෝ සති ජරා මරණං හොති. අන්න එහෙම මෙනෙහි කරලා බලනකොට උන්වහන්සේ තේරුම් ගන්නවා ජාතියා සති ජාතිය තිබුණොත් තමයි ජරා මරණය සිද්ධ වෙන්නේ. මෙන්න මෙබඳු ආකාරයෙන් සමස්ත පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳවම උන්වහන්සේ සම්මර්ෂණය කරලා බලනවා. කුමක් තිබුණොත්ද ජාතිය සිද්ධ වෙන්නේ භවයේ තිබුණොත්. භවය ඇති කල්හි ජාතිය හටගන්නේ. භවේ නැත්තම් ජාතිය උපදින්නේ නැහැනේ. ඒසම භවයේ ඇති කල්හි ජාතිය හටගන්නේ. එහෙනම් භවය කුමක් නිසාද උපදින්නේ? උපාදානය නිසා. උපාදානය කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව කුමක් නිසාද? වේදනාව නිසා. වේදනාව ස්පර්ශය මුල් කරගෙන උපදින දෙයක්. ස්පර්ශය ආයතනය මුල් කරගෙන පවතින්නේ. ආයතන නාම රූප ධර්මයේ මුල් කරගෙන නාම රූපය විඥානය මුල් කරගෙන පවතින දෙයක්. මෙන්න මේ විදිහට උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේහි අගසිට මුල දක්වා සම්මර්ෂණය කිරීම සිද්ධ කරනවා. මේ සම්මර්ෂණය කිරීම සිද්ධ කරනකොට තසමයිහම් භික්කවේ ඒතද හෝසි කිම්හිනුකෝ සති විඥානං හෝති කිම්පච්චා විඥානන්ති. බෝසත්යන් වහන්සේට අදහසක් ඇති වෙනවා මොකක් නිසාද විඥානේ තියෙන්නේ? මොකක් ඇතිකල්ලිද මේ විඥානයේ පැවැත්ම පේන්නේ? තසමයි හම් වික්කවේ යෝනිසෝ මනසිකාර අහුපඤ්ඤාය අபிසමය. ඒකේ මට මහණෙනි මම එදා එහෙම කල්පනා කරනකොට මට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. නාම රූපේ කෝසති විඥානං හෝති. නාම රූපය තිබුණොත් තමයි විඥානයේහි පැවැත්ම සිද්ධ වෙන්නේ. නාම රූප පත්‍ය විඥානං. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය සිද්ධ වෙන්නේ. තසමයිහම් භික්කවේ ඒතද හෝසි එතකොට උන්වහන්සේට කල්පනාවක් ඇති වෙනවා උන්වහන්සේට සිතක් ඇති වෙනවා පච්චදාවත්තන්තිකෝ ඉදං විඥානං නාම රූපම් හාන පරංගච්චින පරංගච්චති එතකොට මේ මේ විඥානයේ නාම රූපයට නාම රූපයේ විඥානයට කියන මේ දෙපැත්තටම ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා දැන් කලින් කිව්වා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියලා එතකොට විඥානයේ කුමක් නිසාද උපදින්නේ කියලා බලනකොට විඥානය උපදින්නේ නාම රූප ප්‍රත්‍යේ. නාම රූපේ ඉපදුනේ මොකක් නිසාද කියලා බලනකොට නාම රූපේ ඉපදුනේ විඥාන ප්‍රත්‍යේ. විඥානේ නාම රූප ප්‍රත්‍යේ. එතකොට පච්චදාවත් අන්ති නැවත පෙරලා පැමිණෙනවා. නැවත පෙරලා මේක චක්‍රයක් විදිහට සකස් වීම සිද්ධ වෙනවා. නිසා මෙන්න මේ පච්චදාවත් වත්තන්ති කියලා කියනවා. මෙන්න මේ පෙරලා පැමිණීම, පෙරලා සකස් වීම කියන එක සිද්ධ වෙන තැනක් හැටියට අපිට භාග්‍යතුන් වහන්සේ දා බෝධිසත්ව කාලෙදිම මේ අවස්ථාව පිළිබඳව කල්පනා කරනවා. එත්තවතා ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපජ්ජේතවා. එතකොට මෙන්න මෙතන මෙන්න මේ හේතුව නිසා තමයි කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. උපදිනවා එහෙම නැතිනම් මේ ජීවත් වෙනවා ඒ වගේම මරණයටපත් වෙනවා නැවත චුත වෙලා නැවත උපදිනවා ආදී ලෙස මේ චක්‍රය කතා කරන්නට සිද්ධ වෙන්නේ ඒ නිසා යදිදන් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප. යම් විදිහකින් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා නම් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය වෙනවා නම් මෙන්න මේ ආකාරය නිසා මේක विद्यमान වෙන්නේ. එතකොට විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන මේ එකිනෙකට චක්‍රීයව වෙන ධර්ම સિદ્ધාන්තයේ පිළිබඳව අපි තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. පිනතුනේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනකොට ඒ විඥාන ප්‍රත්‍ය නිසා නැවත නාම රූප සකස් වෙනවා. අන්නේ නාම රූප පත්‍ය සලායතනන් ඒ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලායතනයන්ගේ සකස් වීම සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද මේ විඥානයේ නිසා සකස් වෙන නාම රූප සහ නාම රූප සකස් වෙන නාම රූපය අසුරු කරගැනීමේ විඥානය සකස් වෙනවා කියන තැන සිද්ධ වෙන්නේ කොහොමද? පින්නතුනේ පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරනකොට අපි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා අපි මේ පටිච්චසමුප්පාදයේ අංග කතා කරනකොට අපි කතා කරන්නේ විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවන ආකාරය. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවන ආකාරය පිළිබඳව හඳුනා ගන්නකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මොන විඥානයේද නාම රූපයට ප්‍රත්‍ය උනේ අර කර්ම විඥාණය තමයි විපාක වශයෙන් ඒ නාම සහ රූප ධර්මයන්ට ප්‍රත්‍යවීම සිද්ධ ගුණය කියලා අපිට එතනදී හඳුනා ගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියලා නැවත කියන්නේ මොකක් නිසාද? පිනතුනේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියනකොට නාම රූපය කියන මේ ධර්ම දෙකම ඇසුරු කරගෙන ප්‍රවෘත්ති භවය තුලත් ප්‍රවෘත්තිය තුලත් විඥානයේහි පැවැත්ම සිද්ධ කරනවා. ඇහැට යම් ආකාරයක රූපයක් ස්පර්ශ වෙනකොට ඔබට ඇසට රූපේ ස්පර්ශ වෙන තැනදී ඇහැ රූප දෙක රූපේ හැටියටත් වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම ටික විඥානයේ උපදවන්නට හේතු හැටියටත් ඔබට මේ විඥානයේහි පැවැත්මට උදව් කරනවා මේ නාම රූප කියන ධර්මය. ඒ විදිහට ඔබට උපදින සෑම සිතකටම මේ නැතිනම් විඥානනයකටම විඥානයකටම නාම රූපය ප්‍රත්‍ය වෙලා තියෙනවා නාම රූපේ උදව් වෙලා තියෙනවා ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියනකොට මේ භවයේහි මේ ප්‍රවෘත්ති අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ප්‍රවෘත්ති මට්ටම ප්‍රවෘත්ති මට්ටම කියන්නේ මේ පවතින මට්ටම නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා ඒ නාම රූප ධර්මය අසුරු කරමින් විඥානය උපදිනවා එතකොට මෙන්න මේ ආකාරයට අපිට ඒ තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා වගේම අපිට තවත් පැතිකඩකින් මේක විමසා බලන්නට පුළුවන්කම තිබෙනවා. දැන් බලන්න මේ නගර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ යම් ආකාරයකින් මේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන ඊට පස්සේ අර පටිච්චසමුප්පාදේ සලායතන පත්‍ය පස්සෝ ආදී ලෙස ඒ අංග ටික පෙන්නනවා ඒකට හොඳට බලන්න මෙතනදී මේක යෙදෙන විදිහ පිළිබඳව නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන දැන් නාම රූප කියන එක අවස්ථා කීයක මේ ටිකේදී කතා කරනවද නාම රූප පත්‍ය විඥාන නේක නාම රූපය ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපං ඔන්න තවත් අවස්ථාවක් ඊට පස්සේ නාම රූප පත්‍ය සලආයතන ඔන්න තවත් අවස්ථාවක් දැන් තැන් තුනක නාම රූප ප්‍රත්‍ය කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් තුනක නාම රූප කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන. පිනතුනේ මේ නාම රූප නාම රූප කියලා අපිට මේ තැන් තුනේම එකක් ඇහුනට මේ තැන් තුනේදීම කතා කරන්නේ සාකච්ඡා කරන්නේ එකම නාම රූපය පිළිබඳවම නම් නෙමෙයි. මේ තැන් තුනකදී කතා කරන්නේ නාම රූප කියන තනි වචනය ඇතුළත වෙනස් වූ අර්ථයක්. එක තැනක නාම රූප කියලා අපි කතා කරන තැනදී නාම රූප පත්‍ය විඥානං කියන තැනදී විඥාණයට නාම රූපය උපස්තම්භක වෙනවා කියන තැනදී වෙනතුනේ කර්ම භවය තමයි අපේක්ෂා කරන්නේ. කර්ම භවය කියලා කියන්නේ මේ සසර පැවැත්මට හේතු වන කර්මය කොහොමද සකස් වෙන්නේ? ඒ කර්මය සකස් වෙන්නේ කර්ම විඥානයේ යම් තැනක පිහිටක් ලබන්න පුළුවන් නම් යම් තැනක කර්ම විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබනවා නම් ඒ කර්ම විඥානයේ පිහිට ප්‍රතිෂ්ඨාව ලබන තැන තමයි නාම රූප ධර්මය කියලා කියන්නේ. විඥානයක් නිකන් උපදින්නේ නැහැ. කර්ම විඥානයේ අත්දැකීම නාම රූපය වෙත පතිත වෙලා නාම රූපේ පැත්තට හැරිලා නාම රූපේ පැත්තෙන්ම තමයි උපදින්නේ. වෙනතුනේ කර්ම විඥානය කියලා කියන්නේ මොනවද? කර්ම විඥානය කියලා කියන්නේ කුසල කුසල වශයෙන් ඔබ රැස් කරගන්නා වූ කර්ම කෙලෙස් ධර්මයන්ගේ සහිත වූ විඥානය. ඒ කියන්නේ ඒක ඔබ යම් කිසි විදිහකින් උපාදානීය ධර්මයන් පිළිබඳව ආස්වාදාදී වශයෙන් බලමින් වාසය කරනවා කියන එකම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒක පවතින උපාදානීය ධර්මයන් පිළිබඳව. උපාදානීය කියලා කියන්නේ උපාදානයට හිත හෝ උපාදානය ඇති කරගන්න පුළුවන්කම තියෙන ධර්ම. ඒ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටිකම තමයි. මෙන්න මේ නාම රූප ධර්ම කියනකොට මේ කර්ම විඥානයේහි අත්දැකීම පතිත වෙන්නේ පින්නතුරි මේ නාම රූප ධර්මයේ පිළිබඳව. ඒක බොහොම සරලව ඔබේ ජීවිතය තුළින් ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වුණොත් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියන මේ ධර්මයන් පිළිබඳව තමයි ඔබේ කර්ම විඥානය ඔබට පතිත වෙන්න පුළුවන්කම තියෙන්නේ. දිට්ඨ කියලා කියන්නේ දකිනවා කියලා කියන්නේ යම් කිසි දෙයක්. එතන පවතින්නේ මොනවාද? යම් දෙයක් දකිනවා කියන තැනකදී එතන නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් තමයි තියෙන්නේ. එතකොට ඒ සංකත වුණ නාම රූප ධර්මය ඒ හේතු බිඳීම නිසාම බිඳීමට ලක් වෙනවා. ඇහැ නැති වෙනකොට, රූපේ නැති වෙනකොට, චක්කු විඥානය නැති වෙනකොට ඒ ඇහැ නැතිවීම නිසා රූපේ නැතිවීම නිසා චක්කු විඥානයේ නැතිවීම නිසා ඔබට යම් පෙනීමක් තියනවා නම් ඒ පෙනෙන බව ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ පෙනෙන බව ඉතුරු නැතුව නැති වුණාට ඔබට පෙනෙන බව ඉතුරු නැතුව නැති වුණා කියන එකට ඒ හේතුන්ගේ වැයවීම දකින්න නැත්තම් සංකත ස්වභාවය ඔබට අවබෝධ වෙන්නේ නැත්තම් තව විදිහකින් කියනවා දුක්ඛ ලක්ෂණය ඔබ දකින්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? දැකපු දේ ඇති බවට ඔබට හැඟීමක් ඇති වෙනවා. දැකපු දේ පවතිනවා කියලා ඔබට හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ රූපයට සීමා වෙලා ඔබ හිතනවා. අර පෙනුණු රූප නිමිත්තට සීමා වෙලා ඔබ හිතනකොට ඔබට දැනෙනවා බාහිර රූපයේ පැත්තේ දේවල් තියෙනවා කියලා. බාහිර රූපයේ පැත්තේ ගස්කොළන් මිනිස්සු ඉන්නවා, යාන වාහන තියෙනවා. මේ විදිහට ඔන්න ලෝකය නිර්මාණය වෙනවා. පින්නතුනේ ඔබ දන්න, ඔබ හඳුනන සියලු ලෝකය ඔබට පවතින්නේ ඔබ දැකපු, විඳපු, අහපු, දැනගත්ත දේවල් මත මේ ටික මත තමයි ඔබට සමස්ත ලෝකයේම පැවැත්ම තියෙන්නේ. ditta sutta mutta විඤ්ඤාත කියන මේ ධර්මයන්ගේ පැවැත්ම පැත්තෙන් තමයි ඔබට සමස්තයක් ලෙසම මුළු ලෝකයම පවතින්නේ. ditta sutamuta විඤ්ඤාතයක් නැති ලෝකයක් පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන් කමක් නැත්තේ මොකද ආයතනයන් හය මත තමයි ඔබේ ජීවිතය ඔබ පවතිනවා කියන එක තියෙන අර මුලින් කිව්වා වගේ මේ ප්‍රපංචය තියෙන්නේ පින්නතුනේ ඔන්න ඔය ටික මත දැකපු දේ තියෙනවා නම් දකින්නා ඉන්නවා අහපු දේ තියෙනවා නම් අසන්නා ඉන්නවා ඒ විදිහට ඔබ අතීතයේදී දැක්කනම් ඒ දැක්කපු ඔබ අතීතේ හිටියා ඔබ අවුරුද්දකට කලින් ඔබ දුටු දෙයක් පිළිබඳව ඔබ කතා කරනවා නම් ඒ කියන්නේ ඔබ අවුරුද්දකට කලින් ඉඳලා ඔබ හිටියා. අවුරුදු 10කට කලින් ඉඳලා ඔබට දේවල් ගැන කතා කරන්නට පුළුවන් නම් ඔබ අවුරුදු 10ක ඉඳලා හිටියා. අවුරුද්දකට 10කට කලින් තිබුණ අවුරුදු 100කට කලින් තිබුණ දේ පිළිබඳව ඔබ අහගෙන කියනවා නම් ඒක අහගත්ත ඔබ හිටියා. ඒ විදිහට පින්නතුනේ අපිට හැම තැනකදීම යම් කිසි දෙයක් පේනවා නම්, ඇහෙනවා නම්, විඳිනවා නම්, දැනගන්නවා නම් ඒ දැනගන්න දේ හා සමග හැම මොහොතකදීම ඔබ වාසය කරනවා. නැතිනම් Tamanට Tamanව හම්බෙනවා. මම කියන පුද්ගල භවයේ පැවැත්ම තියෙනවා. මේ පුද්ගල භව සහ ලෝකය කියන මේ දෙකම පවතින්නේ කුමක් මතද? මේ පුද්ගල භව සහ ලෝකය කියන මේ දෙකම පවතින්නේ පිනතුනේ නාම රූප ධර්මයක් මත. නාම ධර්ම ටිකක් සහ රූප ධර්මයක් පදනම් කරගනිමින් නාම රූපේ මත තමයි මේ මම සහ ලෝකය කියන මේ ධර්ම දෙකේම පැවැත්ම දෙපැත්තෙම පැවැත්ම අපිට හම්බ වෙන්නේ. අන්නේ නාම රූපය කියන එක විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ කර්ම විඥාණයට ප්‍රත්‍ය වෙන එක. මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගන්නේ කර්ම විඥානයක් නාම රූපේ ප්‍රත්‍ය කරගෙන පවතින නිසා. යම් විදිහකින් කර්ම විඥාණයට නාම රූපේ ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් ඔබට සිහි කරන්න කර්මයක් හම්බ වෙන්නේ ඔබට ලෝකයක් හම්බ වෙන්නේ ඔබට තමන් කියන බව හෝ ලෝකය කියන බව ගොඩනගා ගන්න දෙයක් හම්බ වෙන්නේ පින්නතුනේ කර්ම නිමිත්තක් උපදිනවා කියන තැන පිළිබඳව මොහොතකට කල්පනා කරලා ඔබ බලන්න කර්ම නිමිත්තක් ඇති වෙන තැනක ක්‍රියාත්මක වන ආකාරය ඔබ ගිහිලා මල් පූජාවක් කළා එහෙම නැත්නම් ඔබ සතෙක් මැරුවා. මේ හැම තැනකදීම ඔබට පේන්නේ මොනවද? පූජා කරන්න දෙයක් තිබුණා. පූජාව කරන්න කෙනෙක් හිටියා. ඒ මම ඒ කනට මේ දේ අරගෙන ගිහිල්ලා පූජා කළා. එතකොට ඔය වෙලාවේ ඉපදුණු ධර්මයන් පිළිබඳව අපි බැලුවොත් පින්නතුනේ රූපය දකිනවා කියන එක කොයි වෙලාවකදීවත් දෙයක් උනේ නැහැ. ඒ වගේම පුද්ගලයෙක් උනේත් නැහැ. ඒ වගේම ඒක මම උනේත් නෑ. එහෙනම් ඔබ කොයි මොහොතේ හටගත් ස්කන්ධ ටිකද ඔබ පුද්ගල භව වශයෙන් අසුරු කළේ? අර මම නිතරම මතක් කරන උපමාවක් ඔබ දැකලා ඇති LED බල්බ් ආදිය දාලා සමහරට තොරන් වලත් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ LED බල්බ් ආදී මේ දේවල් පත්තු වෙනකොට අපිට දැල් වෙනකොට අපිට දකින්න පුළුවන් මේකම ඉරක් යනවා සමහර වෙලාවට. ඔය ලංකාවේ නම් බොහෝ තැන්වල සමහරලාට එක එක නාම පූර්ව සවි කරලා තියෙනවා. මේ නාම පූර්වවල ඉරක් යන විදිහට මේ යනවා දැන් ඔබට රූපවාහිනියක උනත් ඒ බව ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ LED තිරයක පින්නතුනේ මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතනදී සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම එක ඉරක් වගේ එකක් එක තැනක තිබිලා තව තැනකට යන එකක්ද? එහෙම නැත්නම් එක බල්බයක් දැල් වෙනවා ඒක නිවෙනවා. ඊට පස්සේ ළඟ තියෙන ඊළඟ බල්බේ දැල් වෙනවා ඒක නිවෙනවා. ඊළඟට ඊට අනෙක් පැත්තේ බල්බේ දැල් වෙනවා ඒක නිවෙනවා. මේක නිවෙනකොටම ඊළඟ බල්බේ දැල් වෙන නිසා අපිට පේනවා එක තැනක තිබුණ එකක් තව තැනකට යනවා කියලා. යථාර්ථ වශයෙන් එක තැනක තිබුණ එකක් තව තැනකට යෑමක් කිසිදු ලෙසක සිද්ධ වුණේ නැහැ. ඒ වුණාට අපිට එක තැනක තිබුණ එකක් තව තැනකට ගියපු විදිහක් ඇස් දෙකට පෙනුණා. පින්නතුනේ මෙන්න මේ වගේ තමයි අපිට අර මල් පූජා කළා කියන අවස්ථාවක්. ඔබ විමසන්න පටන් ගත්තොත් එහෙම මේ මල් පූජා කළා කියන අවස්ථාව ඔබ නුවණ ඇති කරගන්න නුවණින් විමසන්න බැලුවොත් එහෙම ඔබ මොකද්ද මල් පූජා කළ අවස්ථාව කියලා ඔබ දකින්නේ. ඔබ ඔබට ඇහැට රූප ගොඩක් පෙනුණා ඒ ටික පෙනුන දේ ඉතුරු නැතුව නැති වුණා. ඔන්න ස්කන්ධ ටික ඉපදෙන ස්කන්ධ ටික නැති වුණා. ඒ පෙනුන දේ ආයේ තියෙන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ආපහු දැනගන්න පැත්තෙන් ස්කන්ධ ටිකක් ඉපදුනා ඒ ස්කන්ධ ටික ඉතුරු නැතුව නැති වෙලා ගියා. එහෙනම් ඒ පැත්තෙනුත් දෙයක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැම මොහොතකදීම එහෙනම් ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වුණ තැනක අපිට ඒ ස්කන්ධ ටික කෙනෙක් උනේ නැත්තම් මම උනේත් නැත්තම් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ Nirodheටපත් වුණා නම් පිනතුනේ කුසලය කියන දෙයක් කරන්න කෙනෙක් හෝ ලෝකය කියන දෙයක් හම්බුනේ නැහැ. කුසල් කරන්න මම ඉන්නවා හෝ ලෝකේ තියනවා කියන එක හම්බ වෙන්නේ සතෙක් මරන්න ලෝකේ තියනවා හෝ මම ඉන්නවා කියන එක හෝ හම්බ වෙන්නේ එහෙනම් මේ හැම තැනකදීම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මොකද්ද හැම තැනකදීම ක්‍රියාත්මක වෙලා තියෙන හේතු නිසා හටගත්තු ධර්ම ටිකක් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන බව. අන්න ඒ ඇත්ත නොදන්නාකම නිසා තමයි කර්ම විඥාණය නාම රූපේ පැත්තට පතිත වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම අර දැකපු බව නැවත දකිනවා රූපේ පැත්තට දාලා. ඔන්න කර්ම විඥානයේ රූපූපය වෙන්න පටන් ගත්තා. රූපේ පැත්තේ පිහිටියා. දැන් මොකද්ද කියන්නේ? හිතින් හිතලා හිතින් දැනගත්තා නම් ඔබ දරුවා කියලා දරුවා කියන්නේ රූපේ කියලා දැන් ඔබ කල්පනා කරනවා. අර සතර මහා ධාතු රූපේ දරුවා. දැන් සතර මහා ධාතු රූපේ දරුවා කියන එක විදිහට ඔබට හමු වුණේ කොහොමද? ඒක නිකන් හමුුනේ නැහැ පිනතුන ඒක හමු වෙන්නේ විඥානයේ කර්ම විඥානයේ අත්දැකීම රූපේ මතට පතිත කරපු නිසා. ඒව නැත්තම් විඳින්නේ දරුවා. එහෙම නැත්තම් හඳුනන්නේ දරුවා, හිතන්නේ දරුවා ගැන, දැනගන්නේ දරුවා ගැන. ඔන්න අපි නාම ධර්මයන්ගේ පැත්තට කර්ම විඥානයේ අත්දැකීම පතිත කරනවා. එතකොට අර පේන පේන බව ඇති කරපු සිද්ධිය පැත්තට කර්ම විඥානයේ අත්දැකීම පතිත කළාම ඔබ දැකලා දැනගෙන හඳුනගෙන හිතලා විඳලා තියෙන්නේ මොකක්ද? දරුවා කියන එක. එහෙනම් ඔබට අර ස්කන්ධ පහ පැත්තෙන්ම හම්බ වෙන්නේ නාම රූප ටික පැත්තෙන්ම හම්බ වෙන්නේ දරුවා කියන එක. දැන් ওই දරුවා ඔබ ආදරය කරන කෙනෙක්. නැතිනම් ඔය ඉන්න දරුවා ගැන ඔබට ආකාර තුනකට හැසිරෙන්න පුළුවන්. එක්ක ඔබට පුළුවන් ওই දරුවට ඇලෙන්න. එහෙම නැතිනම් ඔබට පුළුවන් ඒ දරුවා දරුවා ගැන ගැටීමක් ඇති කරගන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් දරුවා ගැන ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ත වෙන්න. මොන විදිහට කතා කළත් පින්නතුනේ ඔබ ඇති කරගත්තේ මොනවද? ඇලුනා, ගැටුණා, මධ්‍යස්ත වුණා. එනිසා මේ හැම තැනකදීම අවිද්‍යාව කියන දේ අනුසය වෙනවා. ඇලෙන තැනක අවිද්‍යාවට අමතරව තණ්හානුසයත් අනුසය වීම සිද්ධ වෙනවා. නැත්නම් රාගානුසය අනුසය වෙනවා. ඇයි ඔබේ ඇලීම තියෙන නිසා. යම් තැනක ගැටෙනවා නම් අවිද්‍යාව තමයි අනුසය වෙන්නේ. අවිද්‍යාව වගේම ඊතර පටිඝානුසයත් අනුසය වෙනවා. ගැටීම කියන එකක් තියෙනවා. යම් තැනක උපේක්ෂා සහගත නම් ඔබ කැමතිත් නැ අකමැතිත් නැති ස්වභාවයෙන් යුක්ත දෙනා. ඔබට මොකක්ද ඇති වෙන්නේ? අන්න ඒ බඳු අවස්ථාවල ඔබට අවිද්‍යානුසය ප්‍රධාන වශයෙන් පවතිනවා. එන අනිත් තැන දෙකේ අවිද්‍යාව නැහැ කියන එක නෙමෙයි. ඒ තැන් දෙකේ අවිද්‍යාවත් එක්කම ප්‍රකට වෙන තව දේවල් දෙකක් තිබුණා. ඇලීම සහ ගැටීම. ඒ තැන් දෙකේ තණ්හාව සහ පටිගය කියන අනුසය නිසා කතා කළා. අවිද්‍යාවක් තිබුණා. හැබැයි මෙතනදී ඇලීම් ගැටීම් නැති නිසා අවිද්‍යා අනුසය පමණක් ප්‍රධාන වෙලා පේනවා. එහෙනම් අවිද්‍යා අනුසය අනුසය වෙනවා. එහෙනම් ඔන්න පවතින ලෝකයේ පිළිබඳව ඔබට තුන් ආකාරයක ප්‍රතිචාර දැක්වීමක් කරන්න පුළුවන්කම ලැබුණා. දැන් මොකද්ද මේ තුන් ආකාරයක ප්‍රතිචාර දැක්වීම කරලා කරලා තියෙන්නේ මොකද්ද? කරලා තියෙන්නේ පින්නතුනේ අපි කැමති අකමැති දේවල් කැමතිත් නොවන අකමැති නොවන දේවල් ඇති බවට අපි අල්ලගෙන තියෙනවා. දැන් මේ මත තමයි අපි කර්ම સિદ્ધ කරන්නේ. කැමති දෙයක් තියනවා නම් ওই කැමති දේ ඔබට පුළුවන් අල්ලගන්න තදි. ඒ දේ වෙනුවෙන් ඔබට පුළුවන් බොරු කියන්න, ඔබට කේලම් කියන්න, හිස් වචන, පරුස වචන කියන්න පුළුවන්. කවුරු හරි ගන්නවොත් ගහන්න කරන්න පුළුවන්. දැන් මොකද්ද වෙන්නේ? දැන් ඔන්න කර්මපත සකස් කරන මට්ටමට ඇවිල්ලා. එහෙනම් ඒ මට්ටම ආවේ මොකක් නිසාද? නාම රූප ධර්මයේ පිරිසිදු දැක්කේ නැහැ. ඒක ලෝකයේ සහ මම කියලා පුද්ගල භව වශයෙන් සහ ලෝකයේ වශයෙන් අපි හිතුවා. අර ලෝකයේ තුල තියෙන දේවල් වලට ඇලෙනවා, ඇලෙන දේ ලං කරගන්න උත්සාහවත් වෙනවා, අහිමි වෙන්න නොදී පවත්ව ගන්න ඕනේ. එහෙනම් ඒ සඳහා දැන් ලෝකෙ තුල බැන ගැනීම, කලහ විවාද කර ගැනීම, දඬු මුගුරු ගැනීම, පහර ගැනීම, මරා ගැනීම අපිට දකින්න පුළුවන්. පිනතුනේ ඔන්න ওই විදිහට ලෝකයේහි පැවැත්ම කියන දේ හම්බෙලා තියෙනවා කර්ම සකස් කර ගැනීම. අකුසලයේ වගේම කුසලයත් ඒ විදිහටම තමයි. ඊට පස්සේ කුසලයේ පැත්තෙත් අපි අපිට ඒ පවතින දේවල් අරබය කෙනෙකුට අලෝභ දෝසා මෝහ හේතු ටික මුල් කරගෙන ඔබට ඒවා දන් දෙන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව තමයි අප්‍රහීනව තියෙන්නේ. අවිද්‍යාව තියෙන නිසානේ ඔබට රූපේ දන් දෙන්න පුළුවන් දෙයක් විදිහට දැනුනේ. ඒ කර්ම විඥානයේ අත්දැකීම බාහිරට පතිත කරගත්ත. ඒ නිසා ඒකට කර්ම විඥානය කියලා කිව්වේ. එහෙනම් ඒ තැනකදී සිද්ධ වුනේ මොකද? නාම රූප පත්‍ය විඥාන. නාම රූපය අර කර්ම විඥානය උපදවන්නට හේතුවක් බවට පත් වුණා. නාම රූප පත්‍ය විඥාන. එහෙනම් අපේ මේ මේ මේ වර්තමාන භවයේහි මේ ප්‍රවෘත්තිය සිද්ධ වන තැනදී හැම තැනකදීම ක්‍රියාත්මක වන යථාර්ථය හැටියට පින්නතුනේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියලා. මේ ඔබට පේන ඇහෙන විඳින දැනගන්න ලෝකේ ඔය දරුවෝ ඉන්නවා ඔබ වටපිටාව පොඩ්ඩක් බලාගෙන ගියොත් එහෙම ඔබට ඔය ඔක්කොම තියනවා කියලා දැනෙන්නේ. ඇස් දෙක පියාගත්තොත් ඔබ අවට තියනවා කියලා ඔබට දැනෙන්නේ. අද එක තැනකට එකතු වෙලා ශාලාවට වෙලා ඉන්නකොට ඔබට ඔබ ඇතුලේ ඉන්නවා, තව අය වටේට ඉන්නවා, එළියේ තියනවා කියලා ඔබට දැනෙන්නේ. මොකක් නිසාද? විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥානං කියන එක නිසා. නාම රූපය අසුරු කරගෙන විඥානය පවතිනවා. පේනවා පේන දේ ඉතුරු නැතුව නැති වෙනයි නැති වෙන බව නොදන්නකොට කර්ම විඥානයේ අත්දැකීම පැවතිලා අපි හිතනවා තව ආයෙ මට පේනවා කියලා. පින්නතුනේ ඔබ ඇස් දෙකට කවදාවත් ඉන්න තව පුද්ගලයෝ දැකලා නැහැ. ඔබ කොහොමද පුද්ගලයෝ දකින්නේ? ඔබට පේන්නේ වර්ණ රූප විතරනේ. ඔබට වර්ණ හැරුණකොට වෙනත් දෙයක් පේන්නේ නැහනේ. ඇහැට පේන පාට වර්ණ සතහන් තමයි ඔබට හැම මොහොතකදීම දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ වර්ණ පුද්ගලයා නම් කොයි වෙලාවෙ ඇස් දෙකට ආපු වර්ණ රූපයේද පුද්ගලයා බවට පත් උනේ? අර අපි කොයි වෙලාවෙ දැල්වුණු බල්බේ ළඟ ඉඳලාද ඉරජියේ කියලා අපි ඇහුවොත් යන්න ඉරක් පේන්නේ ඒ වගේ අපිට පුද්ගලයා කියන එක පේන්නේ නැහැ පිනතුනේ හටගෙන නිරුද්ධ වෙන මේ ධර්ම සංතතිය පිළිබඳව නුවණින් දැකීම තුළ අපිට හම්බ වෙන්නේ නාම රූපය කියන එක මත විඥානයේ පිහිටා සිටීම නිසා විඥානයක් තියෙනවා නාම රූපයක් තියෙනවා. විඥානයේ මත නාම රූපය පිහිටා සිටින නිසා අපි දැනගත්ත දේ තියෙනවා. ඒ වගේම අර නාම රූපයත් අපිට හම්බෙනවා. එතකොට මම සහ ලෝකය කියන දෙකම ඇසුරු වෙමින් කර්ම භවය සකස් කරන්නේ අන්නේ විදිහට. ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං කිව්වහම ආපහු අපිට හම්බෙන විඥාන පත්‍ය නාම රූප. විඥානයේ නිසා ඊට පස්සේ නාම රූප හදනවා. දැන් මොකද්ද මේ විඥානයේ නිසා නාම රූප හදනවා කියලා කියන්නේ? අන්න කර්ම භවයේ සකස් කරගත්තා. දැන් උපප්‍රාප්ති භව සකස් වෙනවා. උපප්‍රාප්ති භවය කියලා කියන්නේ පින්නතනේ ඊළඟට ආපහු අර විපාක වශයෙන් ඊළඟට ආපහු හදන දේවල් ටික. අර කර්ම විඥාණයෙන් පතිත කරගත්තේ ඒක කර්මය. ඒ කර්මයට තණ්හා කිරීම නිසා ඔන්න නැවත ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න පුළුවන්කම තියෙනවා ඒ ඇති කරගත්ත කර්ම නිමිත්තකට අනුව. දැන් මොකද වෙන්නේ? විඥාන පත්‍ය නාම රූප. එතකොට මේ විඥානයේ නිසා නාම රූප උපදිනවා කියනකොට මොකක්ද එතන තියෙන නාම රූපේ? පිනතන විඥානයේ නිසා නාම රූපේ උපදිනවා කියලා කියනකොට එතන තියෙන නාම රූපේ තමයි නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර. එතන තියෙන රූපේ තමයි චක්කායතන සුපචයෝ සෝතායතන සුපචයෝ ඝානායතන සුපචයෝ ජීවායතන සුපචයෝ කායතන සුපචයෝ මෙන්න මේ ධර්මයන්ගේ උපචය වීම කලින් අර කිව්වේ මොකද්ද ඊට පෙර කියපු අර නාම රූප පත්‍ය විඥානං කියපු තැන රූපේ මොකද්ද චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව හා සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපය. ඒ රූපේ තමයි මොහොතින් හටගත්ත වර්ණ රූපේ තමයි අපිට පුද්ගලයෙක් හැටියට හම්බුනේ. ඒතකොට තමයි කර්ම හැදුවේ. දැන් මේ කර්ම හදාගත්ත දෙයට අනුව මොකද්ද වෙන්නේ? ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා. ඒ දැසගත්ත තැනක අර ආහාරමය ඕජාසාරය මුල් කරගනිමින් ඔන්න ඇහැ හදනවා. කන හදනවා, නාසය හදනවා, දිව හදනවා, කය හදනවා. ස්පර්ශ ආයතන ටික හදනවා. ඒක තමයි විඥාන පත්‍යා නාම රූපං කියලා කිව්වේ. විඥානයේ යම් බඳුද නාම රූපයන්ගේ සකස් නෙබඳුයි. විඥානයේ යම් බඳුද නාම රූපය සකස් කරන්නේ බඳු විදිහට. ප්‍රඥාව ඇතුව හදනවද ප්‍රඥාව නැතුව හදනවද? නිසා ඒ සිත ඉපදුනේ විඥානය කියන එකේ ප්‍රඥාව නැමැති චෛතසිකයේ උපයෝගීතාවය නැති වුණොත් එහෙනම් එතන නාම රූප කියන ධර්මයන්ගේ රූපය සකස් වෙනකොට ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය අංග එතන යෙදෙන්නේ නැහැ. එතකොට ප්‍රසාදවත් බව අඩු නම් අර ඇති කරගන්න රූපේ පැත්තේ ප්‍රසාදවත් බව අඩු වෙනවා. පින්නතුනේ මෙන්න මේ විදිහට අර හිතේ යම් ගති ස්වභාව ටිකක් තියෙනවා නම් විපාක වශයෙන් ඇති කරගත්ත ඒ සිතට අනුරූපීව තමයි එතන රූපාදී ධර්මයන්ගේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ උපස්තම්භක බව ලැබගෙන. එහෙනම් අපිට අන්න එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතන ක්‍රියාත්මක වන න්‍යාය මොකද්ද? විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියන තැනදී ඔන්න ඔබට රූපය මොකද්ද කියලා එතනදී වර්ගීකරණය කරගන්නකොට අර කලින් කියපු සතර මහා ධාතු උපාදාය රූප නෙමෙයි. එතනදී රූපය කියලා කියන්නේ චක්කායතන සෝතායතන ගහනායතන ජීවහායතන කායයතන උපචය කියන එක. ස්පර්ශ ආයතන හයම හැදෙනවා කියන එක. ප්‍රවෘත්තිය තුලත් ඒ කියන්නේ දැන් මේ මම ජීවත් වෙනවා කියන තැනත් හැම වෙලාවකදීම අර ප්‍රතිසන්දි වශයෙන් දැසගත් විඥානයේ මේ රූපය අසුරු කරන කම නිසා බින්දෙන බින්දෙන ප්‍රසාද රූපාදී නැවත සකස් කරනවා. ඔබ නිතර බනහන් නිසා ඒ කතාව අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා එක ඇහැට එක රූපය දකින්න පුළුවන් කියලා. ඒ ප්‍රසාදයේ බිඳිලා යනවා ඊට පස්සේ. ආය ප්‍රසාද ඉපදුනේ නැති වුණොත් රූප පේන්නේ නැහැ. එහෙනම් ආයෙ ප්‍රසාද හදන්න ඕනේ. කනට ශබ්ද ඇහෙනවා. කනට ශබ්ද ඇහෙනකොට ඒ ප්‍රසාදෙ බිඳෙනවා. එකම කනට ශබ්ද ගොඩක් අහන්න බෑ. හැබැයි මේ බිඳෙන ප්‍රසාදය ආයෙ හැදුනොත් තමයි ආයෙ ශබ්ද ඇහෙන්නේ. එහෙනම් මේවා ආයෙ හදන්නේ මොකක්ද? කෙනෙක් හදනව නෙමෙයි. මේ විඥාණය ප්‍රත්‍ය වෙනකොට මේ රූපේට නැවත නැවත කර්මජ රූපයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රසාද රූපයන්ගේ නැවත නැවත ඉපදවීම වෙනවා. යම් කිසි කාලයක් කර්මයෙන් ගෙනාපු ආවිෂය පවතිනවා නම් ඒ තාක් මේ රූපය අසුරු කරමින් මේ විඥානය උපදිනකොට මේ ස්පර්ශ ආයතනයන්ගේ පහළවීම සිද්ධ කරනවා. ඒ ස්පර්ශ ආයතනයන්ගේ පහළවීම නැවත නැවත සිද්ධ කරනකොට අන්න ඒ හැම තැනකදීම මොකද්ද වෙන්නේ? විඥාණයෙන් නාම රූප උපදවනවා කියන ඒ ගණය ඇති වෙනවා. දැන් ඔන්න විඥානපච්චය නාම රූපම්. දැන් නාම රූපපච්චය විඥානං කිව්ව අපි ඒක හඳුනගත්තා. දැන් විඥානයේ නිසා නාම රූප හැදෙනවා කියනකොට හැම වෙලාවකදීම මකුළුව දැල බැඳලා මැද්දට ඇවිල්ලා ඉන්නවා වගේ මේ ස්පර්ශ ආයතන නැවත උපදවනවා කියන එක. ඊට පස්සේ අපිට හම්බෙනවා විඥාන පත්‍යා නාම රූපං කිව්වා වගේම නාම රූප පත්‍යා සලආයතනං කියලා එකක්. විඥාන පත්‍යා නාම රූපං කියන තැන තියෙන නාම රූපේ නෙමෙයි නාම රූප පත්‍ය සලායතනං කියන තැන විස්තර කරන්නේ. එතකොට එතන නාම රූප පත්‍ය සලායතනං කියනකොට එතන නාම රූපයන්ගේ වෙනසක් තියෙනවා. එතන නාම රූපයන්ගේ තියෙන වෙනස තමයි රූපය කියන එක යම් රූපං නිසාය මනෝ විඥාන ධාතු වත්ති. යම් රූපයක් ඇසුරු කරගනිමින් මනෝ විඥාන ධාතුව පවතිනවා නම් අන්න ඒ රූපේ තමයි එතනදී රූපේ බවට පත් වෙන්නේ. දැන් විඥානපච්චය නාම රූපං වෙනකොට එහෙම එකක් කිව්වේ නෑ චක්කායතන සුපචයෝ සෝතායතන සුපචයෝ මේ චක්කසෝත ගාන දිවහා කාය කියන මේවල උපචය වීමක් තියෙනවා නම් හට ගැනීමක් රැස්වීමක් තියෙනවා නම් යම් තව කර්මජ රූපයන්ගේ ඉපදීමක් තියෙනවා නම් මේ තමයි රූපය කියලා කිව්වා හැබැයි නාම රූප පත්‍ය සලායතනං කියලා කියනකොට නාම රූප ප්‍රත්‍යය සලායතන උපදිනවා කියලා කියනකොට වෙනතුනේ එතනදි කතා කරන්නේ නාම සහ රූප කියන මේ ධර්ම දෙකේ වෙනසක් එක්ක. එතනදී රූපය කියලා කියන්නේ මොකද්ද? යම් රූපං නිස්සාය මනෝවිඤ්ඤාණ ධාතු වත්තතිකං රූපං. යම් රූපයක් ඇසුරු කරගන්නේ මේ මනෝවිඤ්ඤාණ ධාතුව පවතිනවා නම් මනෝවිඤ්ඤාණ ධාතුව උපදිනවා නම් අන්නේ මනෝවිඤ්ඤාණ ධාතුව උපදින රූපේ තමයි එතනදී රූප කියලා කියන්නේ. එහෙනම් මේ මනෝවිඤ්ඤාණ ධාතුව උපදින රූපය වෙන්නේ මොකද්ද? ඒ රූපයට කියනවා පින්නතනේ වස්තු රූප කියලා. වස්තු රූපේ. ඒ වස්තු රූපය අසුරු කරගනිමින් තමයි අර ආයතන කෘත්‍ය සම්පාදනය වෙන්නේ. දැන් අපි දන්නවා යම් කිසි වෙලාවක ඔබට චක්කු විඥානය උපදිනවා නම් ප්‍රසාදය අසුරු කරගෙන ඒ නිසා ඒ ප්‍රසාදයට කියනවා ඇස උපදින්නට වස්තුවක් බවට පත් වුණ කියලා. ඒ කියන්නේ චක්කු වස්තු කියන්නේ ඒකයි. වස්තුව බවට ඒකපත් වෙනවා. ඒක චක්කු වස්තු. ඊට පස්සේ අපිට අනිකුත් ධර්මයන් උපදින්නට වස්තුන් බවටපත් වෙනවා. ඒකට කියනවා වස්තු රූප කියලා. එතකොට පින්නතුනි මේ වස්තු රූප කියන එක අපිට හැම තැනකදීම මේ සිත උපදින්නට සහ සිත පවතින්නට ප්‍රත්‍ය වීම සිද්ධ කරන දේවල්. වස්තු රූප කියන හැම එකක්ම සිත උපදින්නට සහ සිතේ පැවැත්මට උපකාර කරන දේවල්. එහෙනම් වත්තු රූප කියලා අපි කතා කරනකොට අපිට ඒ වත්තු රූපයන්ගේ පැවැත්ම වත්තු රූපයන්ගේ විද්‍යමානත්වය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකයි මනෝ විඥාන ධාතු වත්තති කියලා කියන්නේ. අතනදි කලේ ස්පර්ශ ආයතන 6ම හදන එක. මෙතනදි කරන්නේ ස්පර්ශ ආයතන 6ම හදන එක නෙමෙයි. විඥානයේ එකක් වස්තුව කරගෙන උපදිනවා කියන එක. විඥානයේ එක රූපයක් වස්තුව කරගෙන පවතිනවා කියන එකයි මෙතනදි සිද්ධ වෙන්නේ. එතකොට පින්නතුනේ විඥානය කියන එක එක ධර්මයක් ඇසුරු කරමින් එක ධර්මයක් මුල් කරගනිමින් විඥානය කියන එක පවතිනවා නම් විඥානය කියන එක උපදිනවා නම් අන්න ඒ අවස්ථාවේදී වස්තු රූප කියන වචනය අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒක තමයි අර නාම රූප පත්‍ය සලායතනං කියනකොට ආයතන කෘත්‍ය සම්පාදනය කරන තැන. ආයතන කෘත්‍ය. චක්කායතනය කියලා කියනකොට එතන ඒ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාම එකතු වෙන තැනක්. ඒ සිත මනෝ විඥාන ධාතුව චක්කුව වස්තුව කරගෙන පහළ වෙන තැන තමයි ආයතන කෘත්‍ය සිද්ධ වෙන්නේ. පේන බව ඇති කරන තැන, ඇහෙන බව ඇති කරන තැන, විඳින බව ඇති කරන තැන. එතකොට මෙන්න මේ ආකාරයට පිනතුනේ අපිට එතනදී නාම රූප පත්‍ය සලායතනං කියනකොට එතන රූපය කියන එක අපිට වස්තු රූපය හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න නාම රූපය කියලා මුලින් කිව්වා නාම රූප පත්‍ය විඥානං කියනකොට ඒ කිව්වේ සතර මහා ධාතු උපාදාය රූප. ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ මොකක් කරන්නද? අර කර්ම විඥාණයට පිහිටා සිටින්න උපකාර වෙච්ච දෙය. ඒ රූප උපයෝග පවතපු කර්ම සකස් කරගත්ත නිසා මොකද උනේ? ඒ කර්ම විඥාණයට අනුව විපාක සංතතිය පහළ වෙනවා විපාක ස්කන්ධ ටික පහළ වෙනවා. එතකොට අපි ඒකට කිව්වා විඥාන පත්‍යා නාම රූපන් කියලා. ඊට පස්සේ එහෙම පහල කරගන්න තැනකේ හැදුණු ප්‍රසාදයට බාහිර රූප ගැටෙනහම ඒකට ආපහු අර මනෝ විඥාන ධාතුවේ ඇස මුල් කරගෙන උපදිනවා. එතකොට ඒකට කියනවා නාම රූප පත්‍ය සලායතන කියලා. ඔන්නේ ධර්මයන්ගේ පැවැත්ම අපිට හම්බෙන්න තැන. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔබ දන්නවා දැන්. චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින සංගති පස්සෝ. තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. එතකොට ඔන්න තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි කියලා කියනකොට අර ඒ අවස්ථාව තමයි අපි කතා කරන්න පිනතුනේ පටිච්චසමුප්පාදයේදී සලායතන පත්‍ය පසු ආයතනයන් නිසා උපදින ස්පර්ශය පසුපත්‍ය වේදනා ස්පර්ශය තිබුණොත් වේදනාව තියෙනවා එතකොට අපි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව පිළිබඳව හඳුනා ගන්නවා දැන් මෙන්න මේ සිදුවන ක්‍රියාවලියට කියනවා පින්නතුනේ හේතු නිසා හටගත්ත ඵලයක්. එනම් වර්තමාන භවයේහි රූප පේනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා මේ මොනවාද? මේ විපාක සම්පතේට අයිති දෙයක්. ඒකත් එකක් නෙමෙයි. ස්කන්ධ ධර්ම රාශියක පැවැත්මක් ඒ ටික ඇති කරපු බව. අන්න ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පිළිබඳව දන්නේ නැති වෙනකොට හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පිළිබඳව දකින්නේ නැති වෙනකොට පින්නතුනි අපිට ඒ තැනකදී ගොඩ නැගෙනවා පුද්ගලයෙකුගේ පැවැත්මක් අපිට හම්බෙනවා පුද්ගලයෙකුගේ පැවැත්මක් අවිද්‍යාවයි අපහු අවිද්‍යාව නිසා මොකද කරන්නේ කර්ම සකස් කරගන්නවා අර අතීත හේතුව වගේම වර්තමාන හේතු හදනවා දැන් වර්තමාන විපාක ටිකේ තිබුණේ නාම රූප ධර්මයක් ඒ නාම රූපයේ ඇත්ත නොදන්න නිසා හටගෙන නිරුද්ධ වෙන බව දන්නේ නැති හින්දා අන්න ඒ නාම රූප ධර්මයේ පිළිබඳව අර ප්‍රපංච සහගත පුද්ගලයාගේ පැවැත්ම සකස් කරගන්නවා. දැන් ප්‍රපංච සහගත පුද්ගලයා ඉන්නවා ජීවත් වෙන කෙනෙක්. පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට ඒ ඉන්න පුද්ගලයෙක් ඇසුරු කරන්න පුළුවන්කම ඉන්න පුද්ගලයෙක් මුල් කරගෙන අපි හිතීම් කීම් කිරීම් කරනකම අපිට දකින්න පුළුවන්. දැන් අර ඉන්න පුද්ගලයා පිළිබඳව අපි අද ඇති කරගන්න හැම දේ නිසාම වයසට යන්න පුළුවන්, ලෙඩ පුන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, කැමති දේ නැති වෙන්න පුළුවන්, ඔන්න දුක් විඳින්න පුළුවන් පුද්ගලයාගේ නිර්මාණය වීම. ලෝකේ හට ගැනීම, දුකේ හට ගැනීම. මේ හැම තැනකදීම සිද්ධ වෙලා තියෙන දේ. එහෙනම් පින්නතුනි මේක ඉක්මවා යන්න කාට හරි අවශ්‍ය නම් ওই දුක නැති කරගන්න ඕනේ නම් එයා මොකද්ද කරන්න ඕනේ? එයා කරන්න ඕනේ දේ තමයි අර විඥානයේහි Nirodhaය ඇති කරගන්න එක. මොන විඥානයේහි නිරෝධයද? වර්තමානයේ කර්ම විඥානයේහි නිරෝධය ඇති කරගන්නේ. කර්ම විඥානය නිරුද්ධ කරන්න බෑ. ඒක පිහිටන්න පුළුවන් තැන් ටික හොඳට තියනවනම් ඒ සෑම තැනකම පිහිටා සිටමින් හැම වෙලාවකදීම කර්ම විඥානයේ වෘද්ධියට විරෝධියටපත් වෙනවා. පින්තනේ යම් තැනක විඥානයේ පිහිටා සිටිනවා නම් බීජ සූත්‍රය අරගෙන බලන්නකෝ. යම් තැනක කර්ම විඥානයේ පිහිටා සිටිනවා නම් එහිදී ඒ විඥානයේ වෘද්ධියට විරෝධයටපත් වෙනවා. මොනව මතද පිහිටන්නේ? අර විපාක සම්පතිය මත, පේන, ඇහෙන, විඳින දැනගන්න දේ මත. අර බල්බ් එක පත් වෙලා නිමුණා වගේ පිනතුනි හැම වෙලාවකදීම පෙනෙන බව හේතු නිසා ඉපදිලා හේතු නැති වෙනකොට නැති වුණා. ආපහු දැල් වෙන්නේ ඊළඟට අර කලින් දැල්වුණු විදුලිය නෙමෙයි, දහණය වුණු විදුලිය නෙමෙයි. අලුතෙන් හේතු ටිකක් වැය වෙන්නේ. අලුතෙන් ඉපදෙන්නේ. කලින් තිබුණ එක නොවේ. එහෙනම් අපිට එකම දෙයක පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපිට පේන හැම පෙනීමක්ම අලුතෙන් අලුතෙන් උපදින දේවල් හැටියටයි උපදින්නේ. ඒක කවදාවත් පරණ ඉපදුණු අතීතයේ ඉපදුණු දෙයක් බවට පත් වෙන්නේ නැති දෙයක්. එනිසා මෙන්න මේ කියන ධර්මයන් පිළිබඳව මේ කියන කරුණු පිළිබඳව පින්නතුනේ ඔබේ අවධානය අනිවාර්යයෙන්ම ඔබ පිහිටවගෙන තියාගන්න අවශ්‍යයි. එතකොට ඔබට දකින්න පුළුවන් එහෙනම් අද අපි මොකද්ද කරන්න ඕනේ? කර්ම විඥාණය බිම තියනකොට බිම පිහිටා සිටිනවා නම් එහෙනම් අපි බිම නැති කරන්න ඕනේ. බිම නැති කරන්න මොකද්ද කරන්න ඕනේද? බිම නැති කරන්න ඕනේ නම් ඔබට මේ බිම අපි සකස් කරගත්ත තැන අයින් කරන්න නම් ඔබට රූපේම නැති කරන්න වෙනවා. රූපේම නැති කරන්න කියලා කියන්නේ රූප නිරෝධයම සාක්ෂාත් කරන්න වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා කියන බවම ඔබට නුවණින් දකින්න වෙනවා. කර්ම විඥාණයට පිහිටා සිටින්න දෙන්න එපා. අපිට අර බල්බ් එකක් පත් වෙලා නිවුණා කියලා දකිනකොට එකක් එක එක තැනක තිබුණේ එකක් තව තැනකට ඉරක් වගේ එකක් ගියා කියන එක අපිට නැති වුණානේ. ඒ වගේ අවබෝධයක් ඇති කරගන්න පුද්ගලයෙක් මම හෝ ලෝකේ කියලා පණවන්න ප්‍රපංච වශයෙන් අල්ලගන්න දෙයක් නැති වෙනකන් මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නේද කියන එක පෙන්වලා දෙන්න. අන්න ඒකට තමයි පින්නතනේ අපිට අනිත්‍ය සංඥාව කියන එක වැදගත් වෙන්නේ. අනිත්‍ය සංඥාව යම් තැනක අපි පිහිටවගෙන තියනවා නම් අනිත්‍ය සංඥාව පිහිටවගත්ත තැනකදී අපිට කිසිම ආකාරයකින් මුලාවටපත් වෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? අපිට පේනවා පේන බව ඇතිකලේ හේතු ටිකක් නිසා නම් ඒ හේතු ටික නැති වෙනකොටම පෙනෙන බව නැති වෙනවා කියලා. එහෙනම් මේ පෙනුන දේත් එක්ක මම හෝ පෙනුන දේ තියනවා කියන එකට ඉඩ නැහැ. ওই විදිහට අපිට දැන් අතීතයේ දැකපු ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන පෙනුන දේවල් මත නම් ඒ හැමතැනකම එකම නුවණක් ඇති වෙනකොට ලෝකේ හෝ මම කියන දේ පණවන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් මිදෙන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. අන්න ඒ තැනට ඒ නිසා දැන් ඔබ ඔබේ මනස ක්‍රමානුකූලව භාවිත කරන්න පටන් ගන්න ඕනේ. භාවනාවක් හැටියට අපි කතා කළොත් එහෙම ඔබට ඇති බවට හම්බෙන ස්පර්ශ ආයතන හය පැත්තෙන් ඇති බවට හම්බෙන හැම දෙයක් හැමතැනක්ම අර බල්බ් එකක් නිවිලපත් වුණා වගේ මේ නාම රූප ධර්මයක් හටගෙන නිරුද්ධ වුණා නේද? ඒ දේ පුද්ගලයෙක් මම හෝ ලෝකය කියලා පනවන්න බැරි දෙයක් පෙනෙන බව, අහපු බව, විඳපු දැනගත්ත බව හටගෙන නිරුද්ධ වුණ තැනකම නේද ඇති බවට මේ ලෝකය කියලා මම නැවත නැවත තලමරන්නේ. නැති දෙයක් නේද මේ ඇති කරගෙන විඳින්නේ. ඒව පනවන්න බැරි දෙයක් නේද විඳින්නේ. කර්මය නිසා නැතිනම් අවිද්‍යාව නිසා නේද මේ කර්ම විඥානයේ අත්දැකීම බාහිරට මේ දාලා තියෙන දේවල් ගැන හිතමින් මේ යන්නේ. අන්න ඒක පේන විදිහට හොඳට ඒ විදිහට හිතමින් බලනවා. පෙනුන දේ හටගෙන නිරුද්ධ වුණ තැනක දරුව බවට පත්ුනේ කොයි මොහොතේ හටගත්ත නාම රූප ධර්මයේද? අර ඉරක් යනවා කියලා පෙනුනහම අපි බැලුවා කොයි වෙලාවෙ ඉඳලා දැල්වුණ බල්බයද ඉර අරගෙන යනවා කියන එක කළේ. එක බල්බයක්වත් ඉරක් අරගෙන යනවා කියන එක කළේ නැහැ. එහෙනම් මොකද්ද පින්නතුලේ අපිට ඉරක් යනවා කියලා පෙනුනේ? අපිට පේනවා මේ ධර්මයන්ගේ එකිනෙකට වෙන් වෙන් වුණ ධර්මයන්ගේ පැවැත්ම තියෙන කෙනාට තමයි ඉරක් පේන්නේ. එහෙනම් අපිට පේනවා දරුවෙක් වයසට යනව නෙමෙයි දරුවෙක් ළඩ වෙන්න ඉන්නව නෙමෙයි එක දිගට දරුවා ඉන්නව නෙමෙයි. කොයි වෙලාවෙ හටගත්ත කොයි වෙලාවෙ Nirodheට පත් වන ස්කන්ධ ටිකද දරුවා උනේ. එක වෙලාවක හටගත්ත ස්කන්ධ ටික නම් ඒකේ වෙලාවේ Nirodheට පත් වෙනවා. එක මොහොතක හටගත්ත ස්කන්ධ ටික නම් අම්මා උනේ ඒක ඒ මොහොතේ Nirodheටපත් වුණා. එහෙනම් හැම මොහොතකදීම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු ධර්මයක් මම හෝ ලෝකේ කියලා හෝ ගන්න සුදුසු දෙයක් නෙමෙයි නේද කියන අවබෝධය පිනතුනේ ඔබේ අර මනස තුළ නැවත නැවත අරමුණු ගේනකොට ඒ අරමුණු පිළිබඳව සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. භාවනාවක් හැටියට ඔබට දැන් S2 පියාගත්තාම ඔබට නොඑක් අරමුණු සිහි වෙනවා නම් ඒකෙන් එක අරමුණක් අරගෙන හොඳට ওই නුවණ පවත්වන්න. කොයි වෙලාවෙද මම ඒක දැක්කේ දරුවා කියන එක දැක්කේ කොයි වෙලාවෙද? ඒ දැකපු බව දැකපු රූප ඒ මොහොතේම නිරුද්ධ වුණා නම් ඒ ඒ මොහොතේ නිරුද්ධ වුණ තැනක දරුවා කියලා විඳින්නේ පවතින රූපයේද එහෙම නැත්නම් සිතින්ම ගොඩනගා ගන්න සංකල්පයක්ද? නැතිනම් හිතෙන්ම ඇති කරගත්ත දැනුමක්ද? ඒක රූපයේ දරුවා කියලා හිතන එකම වැරදි නේද? අර නාම රූපයේ පැත්තට දරුවා කියන එක දාන්න එපා. බහැර නාම රූපේ පැත්තට දරුවා කියන එක දාන්න නැති වෙනකොට ඔබට ඇලෙන්න ගැටෙන්න දරුවෙක් හම්බ වෙන්නේ නැති වෙනවා. එනිසා අන්න ඒ විදිහට එක අරමුණක් අරගෙන හොඳට ඒක ගැන නුවණ පවත්වන්න. ඒ පවත්වන නුවණ තමයි පින්නතුනේ ඊට පස්සේ ඔබට අරමුණු 100ක් ආවත් ඒ 100ම ඇත්ත. එතකොට ඔබට පුළුවන් මෙනෙහි කිරීමක් නැතුව අර ඇත්ත තුල වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත තුල හිත තබාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එකින් එකට අමුතුවෙන් මෙනෙහි කරන්න ඕනේ හැබැයි ඔබට ඒ තුළ සිහිය පවත්වාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා ඔබේ හිත පවත්වා ගැනීම, සිහිය පවත්වා ගැනීම කියන එක ඒ හැම තැනකටම අදාළව විදර්ශනා වශයෙන් පවත්වන්න. ඔබට හිත පවත්වා ගන්න බෑ නම් ඒ විදිහට ඔබට ප්‍රකට වෙන්නේ නැත්තම් පිනතුනේ හොඳට සතර මහා ධාතු පිළිබඳව හෝ කායනුපස්සනාව අනික් අනුපස්සනාවක් තුළ හොඳට හිත වඩන්න. ඉරියව්වකින් වාඩි වෙලා ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ආදී ඉරියව්වකින් ඉන්නකොට වෙන මොහොත් බලන්න එපා. තමන්ගේ හිතට එන අරමුණු සියල්ලක්ම යටපත් කළා දාලා තමන්ගේ කය පිළිබඳවම සිහිය නැඹුරු කරගන්න. තමන්ගේ කය පිළිබඳවම සිහිය නැඹුරු කරගෙන ඒ කය අනාත්ම දෙයක් විදිහට දකින්න. හරියට පිටස්තර කෙනෙක් පිටස්තර දෙයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඔබ ඔබේ කය දිහා නුවණින් බලාගෙන ඉන්න. නුවණින් බලමින් බලන්න මේ සතර මහා ධාතු රූපේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත මේ රූපය ඇවිදීම් ඉඳීම් කිරීම් කරන්න බැරි රූපය මේ රූපයට එවඳු කොටස් වශයෙන් පවතින රූපයක් මම මගේ මගේ වශයෙන් ගන්න පුළුවන් කමක් නැති දෙයක් නේද සතර මහා ධාතු වශයෙන් පවත්නා කොටස් ටිකක පැවැත්ම නේද මේ රූපය කියලා කියන්නේ හොඳට තමන්ගේ කය කියන එක පිළිබඳව හොඳට නුවණ පවත්වන අර අර තමන්ගේ ඉරියව්ව පිළිබඳව සිහිය පවත්වමින් ඔය විදිහටම පින්නතුනේ තමන්ට හොඳට තමන්ගේ කය පිළිබඳව දැනෙනකොට බාහිර අනික් රූපයන් පිළිබඳවත් ඒ විදිහටම සිහිය පවත්වන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික සහ බාහිර කියන දෙක පැත්තෙම ඔබ නුවණ පවත්නකොට ඔබට පිනතුනේ අර පුද්ගල සංඥා සහ අර තියෙන ඝන සංඥා අයින් වෙන්න පටන් ගන්නවා ඕලාරික රළු සංඥා අයින් වෙන්න පටන් ගන්නවා ඒකත් එක්ක ඔබට පුළුවන් මනස සියුම් කරගෙන අර කතා කරපු සූක්ෂම දර්ශනයට ඔබේ මනස පිහිටවන්න. දැන් ඔබට කරන්න ප්‍රධාන වශයෙන් වැඩ දෙකක් කිව්වා. එකක් අර විදිහට සිහිය නුවණ පවත්වන්න පුළුවන් නම් ඒක දිගටම කරන්න උත්සාහවත් වෙන්න. එහෙම සිහිය පවත්වන්න බෑ නම් ඒ නුවණ අසම්මෝහය පවත්වන්න බෑ නම් කය පිළිබඳව තමන් කියලා අල්ලගත්ත කය පිළිබඳව තමන්ට හසු වෙලා තියෙන කය පිළිබඳව හොඳට නුවණින් බලන්න. ඒ නුවණින් බලනකොට ධාතු වශයෙන් දකින්න, කොට්ටාස ගුණප කොට්ටාස වශයෙන් දකින්න, අනාත්ම රූපයක් කැලේක අතහැරලා දාපු දරකඩක් වගේ මේ රූපේ දිහා බලන්න. විඥානයේ මේක මේ විඥානයේ මේකෙන් බැසගත්ත නිසානේ මේකේ පැවැත්ම පේන්නේ. එහෙම නැත්නම් මේක නිකම්ම කුණු වෙලා යන දෙයක් බවට පත් වෙනවා. එහෙනම් මම කියලා හිතාගෙන නේද මේක මේ පරිහරණය කරන්නේ. පුද්ගල බවකින් තියෙන දෙයක් නෙමෙයි මම කියලා අර පේන ඇහෙන විඳින දේවල් මත මම කියලා හිතාගත් එකට මේ රූපයක් දීලා තමයි මේ මම කියලා අල්ලගෙන තියෙන්නේ. අන්න ඒ தත්වය හොඳට තේරුම් යනකම් කය පිළිබඳව නැඹුරු වෙලා හොඳට සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න. භාවනාවක් හැටියට ඔන්න ඔය කොටස් දෙක පිළිබඳව හොඳ අවධානයකින් ඔබ දකින්න පුළුවන්කම ඇති කර ගන්නවා නම් පින්නතුනේ ඔබට මේ කෙලෙස් ආශ්‍රව ධර්මයන් ක්‍රමානුකූලව ගෙවා දමන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ සඳහා ඔබ උත්සාහවත් වෙන්න, ඒ සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබ හැම දිනාටම බොහෝම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න හැම දිනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වලා සිද්ධ කරගන්නට යෙදුණු මේ සියලු කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි ලොකු ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.